අර තමයි පළවෙනි පාරට එහෙම පඩි ගෙවීමක් කරන්නේ. මම හිතන්නේ අපි 2600කට 700කට විතර පඩි ගෙව්වා. ඒකෙන් ඔය 100කට 100කට අඩු ගානකට 50කට 60කට වගේ ඔයගෙ ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. මේක ඔෆිසල් එකේ යනවා. ඉතින් ට්‍රයල් කර කර ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. මම හිතන්නේ මේක ඉතා රැපිඩ්ලි මට ආවා මේක මෙහෙම කරන්න කියලා සති දෙකෙන් තුනේ. ටෙස්ට් කරලා දාන තරම් වෙලාවක් තිබුණේ නෑ. ඔන්ලයින් එකේම තමයි මම ටෙස්ට් කර කර ගියේ. තමන් හිතන්නේ පුළුවන් තරම් ඉක්මනට නිරාකරණය කරනවා. ඉතින් දවස් දෙක තුනක් ඉවර කරගන්න පුළුවන් ඒ ටික.